පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ කැනඩාවේ පදිංචිව සිට ශ්‍රී ලංකාවට නිවාඩුවකට පැමිණෙමින් සිටි අවස්ථාවේ ගුවන් තොටුපළේදී මේ මාස 10 වෙනි දින හදිසියේ අභාව ප්‍රාප්ත වන්නට ඉදුණු බුද්ධික කරුණාරත්න මහත්මයාට සහ දැනට වසර 17කට පෙර පරලොව සැපත් එතුමන්ගේ පියාණන් වූ තිලක් කරුණාරත්න මහතාටත් ඒ වගේම තිලක් මහත්මයා සහ චන්ද්‍රානි හෙට්ටිආරච්චි මහත්මියගේ දියණිය වූ දැනට දෙවසරකට පෙර ලොස් ඇන්ජලිස් නුවර පදිංචිව සිට පරලෝසපත් වෛද්‍ය කරුණාරත්න මහත්මිය සහ වසරකට පෙර පරලෝසපත් නිරූපමා කරුණාරත්න මහත්මිය ඇතුළු පවුලේ මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණ ඇතිවයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. මේ අරමුණු ඇතිව සිදු කරන මේ ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට චන්ද්‍රාණී හෙට්ටිආරච්චි මෞතුමිය අපට ආරාධනා කරන්නට යෙදුනේ දුක මම ලෝකය සහ අතරමං වීම කියන මේ காரணා පදනම් කොටගෙන අද ධර්ම දේශනාව සිදු කරන හැටියට මේ මාතෘකාව බැලුවහම එකකට එකක් සම්බන්ධ නැති වචන ටිකක් වගේ එකවරම පෙනෙන්නට පුළුවන්. නමුත් මේ හැම එකක් අතරම සම්බන්ධයකුත් තියෙනවා. ඒ වගේම ඒ හැම එකක් අතරම අපි අවබෝධ කරගත යුතු වැදගත් ධර්මකාරණා සමූහයක් පවතිනවා. ඉතින් එතුමිය තමන්ගේ ධර්මඥානය දියුණු කරගන්නට වගේම ධර්ම ශ්‍රවණය කරන බොහෝ දෙනාගේ ධර්මඥානෙ දියුණු කිරීම සඳහා තමන්ගේ දරුවන් ස්වාමි පුරුෂයාණන් ඇතුළු සෑම දිනාටම පුණ්‍ය ආනුමෝදනා කිරීම පමණක් නෙමෙයි තමන්ටත් අන් හැම දිනාටමත් ධර්මඥානෙ දියුණු කර ගැනීමටයි මේ මාතෘකාව යෝජනා කරන්නට යෙදුනේ. ඒ සඳහා අපි මාතෘකා ගාථාව හැටියට සිහිපත් කළේ ධම්මපදයේ මග්ග වග්ගයේහි සඳහන් වෙන පින්නතුන් කොයි කවුරුත් අහලා පළපුරුදු ගාථා ධර්මයක් සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය සියලුම සංස්කාරයන් දුක් බව යම් කලෙක ප්‍රඥාවෙන් දකිනවද ප්‍රඥාවෙන් අවබෝධ කරනවද අත නිබ්බින්දති දුක්ඛේ කල්හි ඒ දුක්ඛ වූ සංස්කාර ධර්මයන් පිළිබඳව නිබ්බිදාවට පැමිණෙනවා ඒ සමග්ගෝ විසුද්ධිය මේ විසුද්ධියට විමුක්තියට මගයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ පවතින දුක්ඛ ලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්හි පවතින ස්වභාවික ලක්ෂණ තුනක්. ඒවට ආවේනික වූ උරුම වූ ලක්ෂණ තුනක්. නමුත් හුඟක් දෙනා දුක කියන එක හඳුනාගන්නේ තේරුම් ගන්නේ Tamanගේ මනසට දැනෙන, කයට දැනෙන දෙයක් හැටියට. ඒ කියන්නේ දැනෙන දෙයක් හැටියට. ඒතර දැනෙන දෙයකුත් පවතිනවා දුක කියලා මේ සංස්කාර ධර්මයන්හි ආවේනික වූ දුක්ඛ ලක්ෂණයකුත් පවතිනවා. එතකොට අපට දැනුණත් නොදැනුණත් සියලුම සංස්කාරයන්හි පවතින දුක්ඛ ලක්ෂණයක් පවතිනවා. එතකොට ඒ දුක්ඛ ලක්ෂණය හරියට තේරුම් ගත්තොත් තමයි සබ්බේ සංඛාරා දුක්ඛා සියලුම සංස්කාරයන් දුකයි කියන බව යම් කිසි කෙනෙකුට નિවරදිව වටහා ගන්නට පුළුවන් වෙයි. එහෙම නැති වුනොත් වෙන්නේ Tamanට දුකයි කියලා දැනෙන දේ පමණක් දුක්ඛ හැටියට හඳුනා ගන්නොත් Tamanට සැපයක් හැටියට දැනෙන දේ සුඛ හැටියට හඳුනා ගන්නවා. එතකොට මේ පටලැවිල්ල වෙන්නේ ලෝකයේ වැඩි දෙනෙක් දුක කියන එක තේරුම් ගන්නට පුරුදු වෙලා තියෙන්නේ වේදනා ලක්ෂණය. එතකොට වේදනාවෙන් තමයි දුක මනින්නේ දුක මනින මිම්ම හැටියට පාවිච්චි කරන්නේ වේදනාව. ඒතර වේදනාවෙන් දුක මනින්න ගියාම ලොකු පටලැවිල්ලක් ඇති වෙන්නේ. ඇයි ඒ දුක් වේදනාව වගේම සුඛ වේදනාවකුත් පවතින නිසා. එතකොට වේදනාව නම් දුක හඳුනා ගැනීමේ පදනම හැටියට තෝරාගන්නේ කටුක වේදනාවන් දැනෙනකොට එය දුක් හැටියට හඳුනා ගන්නවා සෞම්‍ය වූ ප්‍රියශීලී වේදනාවන් දැනෙනකොට එය සැපයක් හැටියට හඳුනා ගන්නවා එතකොට සංස්කාර ධර්මයන්ගේ එක් කොටසක් දුකයි කියලා බැහැර කරන්නට වෑයම් කරනවා තවත් කොටසක් සැපයි කියලා වැළඳ ගන්නට වෑයම් කරනවා එහෙම වෙනකොට එතනත්තාට සබ්බේ සංඛාරා දුක්ඛා කියන මේ යථාර්ථය වටහන්නට පහසු නැහැ සියලුම සංස්කාරයන් දුකයි කියන එක එතනත්තාට වැටහෙන්නේ නැහැ කුමක් නිසාද අර කර්කශ වේදනාවෙන් දැනෙන දේ පමණයි එතනත්තා දුක්ඛ හැටියට ගන්නෙ අර සෞම්‍ය වූ තමන්ට ප්‍රියමනාප වූ ආකාරයෙන් දැනෙන වේදනාව සැපයක් හැටියට වරදවා වටහා ගන්නා නිසා. ඉතින් මේ తত্ত্বය සාමාන්‍යයෙන් ලෝකයේ සියලු සත්වයින්ම පොදුවේ අත්දකින ස්වභාවය. ඒක මිනිස්සෙයින්ට පමණක් නෙවෙයි තිරිසන් සතුන්ටත් සාධාරණයි ඔය කියන දුක්ඛ විග්‍රහය. ඒ මොකද සාමාන්‍ය තිරිසන් සතෙකුටත් Tamanට කායික වශයෙන් යම්කිසි අනතුරක් සිද්ධ වුණොත් අතක් පයක් කැඩුණොත් එහෙම නැත්නම් ආයුධයකින් Tamanට යම් පීඩාවක් ඇති වුණොත් තුවාලයක් හැදුණොත් ඒ කයේ ඇතිවෙන පීඩාව ඒ දුක් වේදනාව දුකයි කියන එක පීඩාවක් කියන එක අපහසුාවක් කියන එක ඒ සතාටත් දැනෙනවා. එතකොට ඒ දැනෙන නිසා තමයි මේ කායික දුක්ඛය දරා ගන්නට බැරි වෙනකොට ඒ සතා කෙඳිරි ගන්නෙ, කෑ ගහන්නේ, දඟලන්නේ ඒ කායික දුක් වේදනාව ත්‍රිසංසතාටත් දැනෙන නිසා. ඊළඟට මානසික දුක්ඛය හේවත් දෝමනස්සයත් ඒ ත්‍රිසංසතාටත් යම් ප්‍රමාණයකට දැනෙනවා. ඒ දැනෙන නිසා තමයි තමන්ගේ පැටියෙක් නැති වුනහම ඌ කෑ ගහන්නේ, සොයා විදින්නේ, හඬන්නේ. ඒ වගේම තමන් ගොදුරු කරගන්නට තව සතෙක් આવොත් බියපත් වෙලා තැතිගෙන කෑ ගහන්නේ. ඒ මානසික පීඩා මානසික දෝමනස්සය තිරසන් සතාටත් දැනෙන නිසා. එතකොට මේ තිරසන් සතුන්ටත් සාධාරණ වූ කායික දුක්ඛය සහ මානසික දෝමනස්සය පවණක් දැනගෙන අපට ලෝකේ යථාර්ථය අවබෝධ කරන්නට බෑ. ඒක විසුද්ධියට මඟ නෙමෙයි. විසුද්ධියට මඟ වෙන්නේ ආර්යයන් වහන්සේලා මේ දුක දැකපු ආකාරයෙන් දුක දකින්නට පුළුවන් නම් සංස්කාර ධර්මයන්ගේ දුක්ඛය ආර්යයන් වහන්සේලා දකින්නේ කොහොමද? ඒ ආකාරයට අපට දැක ගන්නට අපි දක්ෂ වුණොත් සමත් වුණොත් තමයි අපට ආර්ය සත්‍ය අවබෝධ කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍යයි කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය. ඊළඟට නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඇයි මේවට ආර්ය සත්‍ය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් දකින ස්වභාවය. අර තිරිසන් සතුන්ටත් සාධාරණ වූ ප්‍රතඥ සත්‍යය දකින ස්වභාවය නෙමෙයි. ප්‍රතඥ සත්‍යය දකින ස්වභාවයෙන් අපි ලෝකයේ දකින තාක්කල් අපට ප්‍රතඥ භාවයේ ඉක්මවන්නට පුළුවන් කමක් නැහැ. ආර්යයන් වහන්සේලා දකින විදිහට අපි ලෝකයේ දකින්නට සමත් වෙනකොට තමයි Taman ආර්ය භාවයට පැමිණෙන්නේ. ඉතින් ඒ නිසා අපි දහම තුල මේ විමුක්තිය පිළිබඳව විසුද්ධිය පිළිබඳව කතා කරන තැනදී දුක්ඛ කියලා හඳුනා ගන්නට උත්සාහ කළ යුත්තේ අර තිරිසන් සතුන්ටත් සාධාරණ වූ සාමාන්‍ය ප්‍රතඥයා විසින් හඳුනා ගන්නා වූ ඒ කියන දුක්ඛ වේදනාවට එහා ගිය සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය. ඒත් අන්නේ කියන දුක්ඛ ලක්ෂණය යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දැක්කොත් දැන් සාමාන්‍ය ලෝකයා එහෙම නැත්නම් අර සතාසිව්පාවා පවා ඒ දුක කියන එක තේරුම් ගන්නේ ප්‍රඥාවෙන් නෙමෙයි වේදනාවෙන්. එතකොට වේදනාවෙන් දුක තේරුම් ගත්තයි කියලා ඒක නුවණින් දැකීමක් වෙන්නේ නැහැ. ඒක යථාර්ථයේ දැකීමක් වෙන්නේ නැහැ. ඒ වේදනාවෙන් දුක වටහා ගන්නකොට ඒක විටින් විට වෙනස් වෙන්නටත් පුළුවන්. උස් පහත් වෙන්නටත් පුළුවන්. එතකොට එහෙම උස් පහත් වෙන ස්වභාවය තම තමන්ට වැටහෙන ආකාරයයි. එහෙම උස් පහත් වෙන්නේ තම තමන්ට වැටහෙන ආකාරය විටින් විට වෙනස් වෙන නිසා. එකම දුක් වේදනාව විටක තමන් සැපයක් හැටියට ගන්නට පුළුවන් විටක දුකක් හැටියට ගන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් උසක ඉඳලා බිමට වැටුණොත් ඒ කියන්නේ තමන් අපේක්ෂාවකින් තොරව යම් උසක ඉඳලා බිමට වැටුණොත් ඒක දුකක් එහෙම නැත්නම් පීඩාවක් හැටියට Tamanට දැනෙනවා. ඒකෙන් තැති ගන්නවා, බියපත් වෙනවා, කෑ ගහනවා. නමුත් Taman කැමැත්තෙන්ම උසක ඉඳලා බිමට පනිනකොට ඒක ආස්වාදයක් හැටියට දැනෙනවා. ඒ නිසා තමයි බොහෝ දෙනා එබඳු දේ ක්‍රීඩාවන් හැටියට පවා ප්‍රගුණ කරන්නේ. එතකොට එකම උස ඉඳලා Tamanගේ අකමැත්තෙන් බිමට වැටෙනකොට ඒක දුක් වේදනාවක් හැටියට හඳුනා ගන්නවා. එතන ඉඳලම තමන්ගේ කැමැත්තෙන් තමන් බිමට පනිනකොට ඒක සුඛ වේදනාවක් හැටියට හඳුනා ගන්න. එතකොට උඩ ඉඳලා පහළට කය ඇදගෙන වැටෙනකොට කයට දැනෙන ස්වභාවය එකමයි. නමුත් අපි මනසින් ඒක පිළිගන්නා විදිහ අනුව සංජානනය කරන විදිහ අනුව හඳුනා ගන්නා විදිහ අනුව අපි ඒක විටක සැපයි කියලා හඳුනා ගන්නවා විටක දුකයි කියලා හඳුනා ගන්නවා ඊළඟට අපි හිතමු මිරිස් කරලක් කොච්චි කරලක් අපේ කටට හැපුණොත් ඒකෙන් තද සැරක් ඇති වෙනවා තොල් පුපුරු ගහනවා ඒක බරපතල පීඩාවක් හැටියට දුකක් හැටියට දුක් වේදනාවක් හැටියට අපි හඳුනා ගන්නවා. නමුත් Taman අනුභව කරන්න කැමැතිම ව්‍යංජනය අපි හිතමු මස් මාළු අනුභව කරන කෙනෙක් නම් ඒ මස් මාළු ආදිය හොඳට මිරිස් දාලා උයලා තියෙනවා. එතකොට එතනත්තා කැමැත්තෙන් අර මස්මාළු අනුභව කරනකොට එහි අර වගේ තද සැර ඇති මිරිස් තමන්ගේ කටට දැනෙනවා. එහෙම දැනෙනකොට සමහරලාට හොටු කඳුළු ගලනවා. ඒත් ඒක දුකක් හැටියට නෙමෙයි ඒක සුවයක් හැටියට ආස්වාදයක් හැටියට හඳුනා ගන්න. මෙන්න මේ විදිහට ලෝකයේහි මිනිස්සු සහ සතුන් සිව්පාවුන් තමන්ට දැනෙන දේ ඒ තමන් ඒකට ප්‍රතිචාර දක්වන විදිහත් එක්කලා තමන් හඳුනා ගන්නා විදිහත් එක්ක තමන්ගේ රුචි අරුචිකම් එක්ක තමයි ඒක සැපයක්ද දුකක්ද කියලා තීරණය වෙන්නේ. එහෙම උස් පහත් වෙන්නේ කුමක් නිසාද? ඒ තමන්ට දැනෙන විදිහෙන්, ඒ කියන්නේ වේදනාවෙන් එය මනින්නට ක්‍රියාත්මක වෙන නිසා. ඉතින් ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරය ඊට වඩා සූක්ෂමයි. උන්වහන්සේලා දුක්ඛ ලක්ෂණයන්ගෙන් දුක දකින්නේ. ඒක අනිත් කෙනාට sannivedanaya උනත් නැතත් Taman කවරාකාරයෙන් හඳුනාගත්තත් ඒක පවතින ලක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. අන්නේ පවතින ලක්ෂණය, පවතින ස්වභාවය හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඒක තමයි යථාභූත ඥාන දර්ශනය පවතින දේ පවතින ආකාරයෙන් වටහා ගැනීම අපට දැනෙන විදිහ නෙමෙයි වැදගත් වෙන්නේ. අපට දැනෙන විදිහ වැදගත් වෙනවා අපි ලෝකයේ සමග ගනුදෙනු කරද්දී අපේ රුචි අරුචිකම් මත පවතිද්දී ඒ ස්වභාවය අපිට වැදගත් වෙන්න පුළුවන්. නමුත් ලෝකයේ යථාර්ථය අවබෝධ කරද්දී අපිට වැදගත් වෙන්නේ අපට දැනෙන විදිහ අපේ රුචි අරුචිකම නෙවෙයි ඒ ලෝකයේ පවතින ස්වභාවයයි. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය හැටියට දක්වලා තියෙන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. එතකොට ලෝකේ සතාසිව්පාවට පවා දැනෙන දුකක් තියෙනවා සියලු සත්වයින් අත්දකින දුකක් තියෙනවා ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ ආර්යයන් වහන්සේලා දුක හැටියට හඳුනා ගන්නා කාරණය ඒ නිසායි එය දුක්ඛ ආර්ය සත්‍ය හැටියට දක්වන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී දේශනා කරන්නේ ඒ සතාසිව්පාවට සාධාරණ වූ ප්‍රතජන මිනිසෙයින් විසින් වේදනාවෙන් හඳුනා ගන්නා වූ දුක පිළිබඳව නොවේ ඊට එහාට ගිය ඊට ඔබ්බට ගිය දුක්ඛ ලක්ෂණය පිළිබඳව. එතකොට මේ දුක්ඛ ලක්ෂණය හරියට තේරුම් ගත්තොත් සුඛ වේදනාවත් දුක්ඛ වේදනාවත් සියල්ලම දුක්ඛ කියලා Tamanට වටහා ගන්නට පුළුවන්. අන්න ඒ විදිහට යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් යමෙක් දකිනවද? අත නිබ්බින්දති දුක්ඛේ. එකල්හි ඒතනත්තා දුක පිළිබඳ නිබ්බිදාවටපත් වෙනවා. මොකද්ද නිබ්බිදාවටපත් වෙනවා කියලා කියන්නේ? නිබ්බින්දති කියන වචනය pāli වචනයක්. ඒ pāli වචනය සිංහලට බොහෝ දෙනා පරිවර්තනය කරලා තියෙන්නේ කලකිරෙයි කියලා. එතකොට ඒ කලකිරෙයි කියන වචනය අර්ථ වශයෙන් ඒකට ගැළපෙනවා නිවැරදි. නමුත් වර්තමාන භාවිතයත් එක්කලා කලකිරෙයි කියලා කියනකොටම හුඟක් දෙනෙකුගේ මනසට දැනෙන්නේ එක්තරා රොස්සන් නැති එහෙම නැත්නම් අකමැති ස්වභාවයක් තමයි ඒ තුල හුඟක් දෙනාට ග්‍රහණය වෙන්නේ අර්ථය හැටියට. නමුත් මේ නිබ්බින්දති කියන වචනය තුල තියෙන්නේ ප්‍රඥාවෙන් යුක්තව කරුණු අවබෝධ කිරීම තුලින් ඇතිවෙන මානසික පරිවර්තනය. එතන ප්‍රතික්ෂේප කිරීමක් හෝ එහෙම නැත්නම් අකමැති වෙන අරමුණෙහි ගැටෙන ගතියක් එතන ඇත්තේ නැහැ. ඒ නිසා මේ වචනේ අර්ථය අපිට වඩා හොඳට ප්‍රකට කරගන්නට පහසු ක්‍රමයක් තමයි ඒ නිබ්බින්දති කියන pāli වචනේ සංස්කෘත රූපය. සංස්කෘත රූපය තමයි නිර්වින්දති. ඒ නිර්වින්දති කියන වචනේ ගත්තහම අපිට මේකේ අර්ථය හොඳට පැහැදිලි වෙනවා. සංස්කෘත රූපය වුණත් pāli රූපය වුණත් වචනේ අර්ථය එකමයි. නිර්වින්දති කියලා කියන්නේ විඳින්නේ නැහැ. එතකොට නිබ්බින්දති කියන පාලි වචනේත් ඒකම තමයි අර්ථය. විඳින්නේ නැහැ. එතකොට ඇයිද විඳින්නේ නැත්තේ? විඳිය යුතු තරම් වැදගත් යමක් ඒ සංස්කාරයන්හි දකින්නේ නැති නිසා. සංස්කාරයන් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියලා හරියට පැහැදිලිව දකිනකොට ඒ තනත්තා ඒක තෘෂ්ණා මූලිකව උපාදාන කරගෙන විඳින්නේ නැහැ. එහෙම විඳින්නට තරම් වැදගත් යමක් ඒවාෙහි දකින්නේ නැහැ. එතකොට අන්න ඒ தത്വෙට එතනත්තාගේ මනසපත් වෙනවා. එතකොට නිබ්බින්දති කියලා කියන්නේ ඒකයි. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන යමක් එහෙම විඳින්නේ නැත්තම් විරජ්‍යති. විරජ්‍යති කියලා කියන්නේ එතකොට ඒක ඇලෙන්නෙත් නැහැ. අර විඳිනවා නම් තමයි අපි ඒක ඇලෙන්නේ, බැඳෙන්නේ, උපාදාන කරගන්නේ. යමක් විඳින්නේ නැත්තම් ඒක පිළිබඳව ඇලෙන්නේ නැහැ. එතකොට නිබ්බිදාව නිසා විරාගය විරජ්‍යති ඊළඟට විමුච්ඡති විමුක්තති කියලා කියන්නේ විමුක්ත වෙනවා. එහෙම නැත්නම් එය අත්හරිනවා. එයින් මනස ඉවත් කරගන්නවා. ඒ ඒ පිළිබඳව සම්බන්ධතාවය ගිලිහෙනවා කියන අර්ථය. එහෙම නැත්නම් විමුක්තිය කියන තැනටපත් වෙනවා. විමුච්ඡති කියලා කියන්නේ ඒකයි. එතකොට මුලින්ම ඇලෙන්නට බැඳෙන්නට තරම් දෙයක් විඳිය යුතු දෙයක් නැහැ කියලා දකිනකොට නිබ්බින්දති. ඒ නිබ්බිදාව නිසා විරජ්‍යති ඇලෙන්නේ නැහැ. ඒ නොඇලීම නිසා විමුච්ඡති ඒතනත්තා බන්ධණයෙන් මිදෙනවා. එතකොට එතන තමයි විමුක්තිය ඒස මග්ගෝ විසුද්ධිය. මෙය තමයි විසුද්ධියට මඟ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අද දවසේ මේ ගාථා ධර්මය අපි ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ අද මාතෘකාව හැටියට අපිට ලැබිලා තියෙන කාරණය පැහැදිලි කිරීමට ඒ තාමත්ම යෝග්‍ය ප්‍රවේශයක් සකසන නිසා අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපිට අපි සිහිපත් කළේ දුක මම ලෝකය සහ අතරමං වීම කියන මේ காரணා. එතකොට දැන් මේකේ එකින් එක காரணා අපි පැහැදිලි කරගන්නට ඕන බුද්ධ දේශනාවට අනුව. දුක්ඛ එහෙම නැත්නම් සිංහලෙන් දුක පාලියෙන් දුක්ඛ කියලා කියනවා සිංහලෙන් දුක කියලා කියනවා. ඒතර මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? අපි දැන් ඔය බුද්ධ දේශනාවට අනුව මෙතෙක් පැහැදිලි කළ ආකාරයත් ඒ වගේම විවිධ තැන්වල දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණා ඒ වගේම සාමාන්‍ය ලෝකයා දුක හැටියට හඳුනා ගන්නා කාරණා මේ සියල්ලක්ම එකට කැටි කරලා ගත්තහම දුක්ඛ කියන වචනය අපට කොටස් තුනකින් හඳුනා ගන්නට පුළුවන්. පළවෙනි එක තමයි දුක්ඛ හැටියට ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නා සියලු සංස්කාරයන්ට ආවේනික වූ දුක්ඛ ලක්ෂණය. දෙවැනි කරුණ තමයි දුක්ඛ හැටියට සාමාන්‍ය ලෝකයා හඳුනා ගන්නා කායික දුක්ඛ වේදනාව. ඒ කියන්නේ කයට දැනෙන පීඩාව. ඒක දුක්ඛ වේදනාව. ඊළඟට කවර කරුණක් නිසා හෝ මනසට ඇතිවෙන්නා වූ මනසට ඇති කරගන්නා වූ පීඩාව. ඒක මානසික දුක්ඛය එහෙම නැත්නම් දෝමනස්සය කියන වචනයෙන් හඳුන්වනවා. එතකොට මේ අවස්ථා තුනම දුක්ඛ කියන වචනයෙන් එහෙම නැත්නම් දුක හැටියටයි ලෝකයා හඳුනා ගන්න. ඒතර පළවෙනි කාරණේ අපි සිහිපත් කළේ ආර්යයන් වහන්සේලා විසින් හඳුනා ගන්නා වූ සියලුම සංස්කාරයන්ට ආවේනික වූ දුක්ඛ ලක්ෂණ. දෙවැනි අවස්ථාව තමයි කායික වශයෙන් දැනෙන කටුක බව, පීඩාව, කර්කශ බව හේතු කොටගෙන ඇතිවෙන දුක්ඛ වේදනාව. තුන්වැනි අවස්ථාව තමයි මානසික වශයෙන් ඇතිවෙන දෝමනස්සය. එතකොට මේවා දැන් අපි එකින් එක පැහැදිලි කරගන්නට උත්සාහ කරමු. දුක්ඛ ලක්ෂණයයි කියලා කියන්නේ ලෝකේහි සැබවින්ම විද්‍යමාන වෙන්නා වූ එක්තරා ස්වභාවික ගති ලක්ෂණයක්. ඒක තිරසං සතාටත් පතඥයාටත් ආරයන් වහන්සේලාටත් සර්වඥන් වහන්සේටත් සියලු දෙනාටම සාධාරණයි දුක්ඛ ලක්ෂණය. ඒ ලෝක ධර්මතාවයක්. ඒ කිසිවෙකුට අතික්‍රමණය කරන්නට පුළුවන් කමක් නැහැ. මේ සංස්කාර ධර්මයන් ඇසුරු කරන තාක්කල් ඒ දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒක තම තමන් හඳුනා ගන්නවද නැද්ද කියන එක ඒක තමන්ගේ කාර්යයක්. නමුත් යම් තැනක සංස්කාර ධර්මයව පවතිනවද ඒ සංස්කාර ධර්මයන්ගේ ආවේනික ගුණයක් හැටියට ආවේනික ලක්ෂණයක් හැටියට මේ දුක්ඛ ලක්ෂණය සියලු කල්හිම विद्यमान වෙනවා. එහෙමනම් දුක්ඛ ලක්ෂණය කියන එක කිසිදාක අතික්‍රමණය කරන්නට පුළුවන් කමක් නැහැ සංස්කාර ධර්මයන් පවතින තාක්කල්. සංස්කාර ධර්මයන් පවතින තාක්කල් මේ දුක්ඛ ලක්ෂණය කියන එක කිසිවෙකුට අතික්‍රමණය කරන්නට බෑ. එතකොට මොකද්ද දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ? සංකත විපරිණාම පීලන ਸੰతాප කියන මෙන්න මේ ලක්ෂණ වලින් එකක් හෝ යම් තැනක පවතිනවා නම් එය හඳුන්වනවා දුක්ඛ කියලා. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව. ඊළඟට විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන බිඳෙන බව. පීලන කියලා කියන්නේ පීඩා කරන බව. ਸੰతాප කියන්නේ දවන තවන බව. එතකොට මේ කියන ගති ලක්ෂණ කොතනක හරි තියෙනවා නම් ප්‍රකට වෙනවා නම් ඒක sannivedanaya වෙනවද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ මේ ගති ලක්ෂණ පවතිනවා නම් එහි පවතින්නේ දුක්ඛ ලක්ෂණයයි. එතකොට සැබවින්ම බුදුදහමේ මේ දුක්ඛ කියන වචනයෙන් අර්ථවත් වෙන්නේ අර අමාරුව කැක්කුම පීඩාව කියන වේදනාර්ථය පමණක් නෙවෙයි. ඒකත් දුක්ඛ කියන වචනය තුල අන්තර්ගත වෙනවා. ප්‍රධාන වශයෙන් දුක්ඛ කියන වචනයෙන් අර්ථවත් වෙන්නේ දු කියන ප්‍රත්‍යයෙන් නින්දිතාර්ථය. ක කියන වචනයෙන් හිස් බව. එතකොට දුක්ඛ කියලා කියන්නේ නින්දිත වූ හිස් බව. ඒ කියන්නේ දැන් අපිට මේ අවකාශය ගත්තහම අවකාශීය හිස් බව යම්කිසි ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් විදිහක් අපට පෙනෙනවා. නමුත් මේ සංස්කාර ධර්මයන්හි පවතින හිස් බව කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි වහා ඇති වෙලා නැති වෙලා යන ගතිය. එතකොට මේ කියන නින්දිත වූ හිස් ගතිය ඇති වෙන්නේ කුමක් නිසාද? සංකත බව සහ විපරිණාම බව නිසා. සංකත බව කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. හටගෙන වහාම නිරුද්ධ වෙනවා. එතකොට වහාම නිරුද්ධ වෙනවා ඒ අනිත්‍ය ලක්ෂණය. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංකත ලක්ෂණය සහ අනිත්‍ය ලක්ෂණය නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මේ සංස්කාර ධර්මයන් දුක්ඛ කියලා හඳුන්වන්නේ. එතකොට මේ විදිහට සියලුම නාම රූප ධර්මයන් ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා. ඒක අපට දැනුණත් නැතත් හැමතිස්සෙම එහෙම සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මිටියකින් අපේ ඔළුවට කවුරු හරි ගැහුවොත් ඒ ඔලු කටුව පුපුරන පීඩණය, වේදනාව, අපහසුව, කර්කශ බව අපට දැනෙනවා. එතකොට අපි ඒක දුකයි කියලා හඳුනා ගන්නවා. හැබැයි මේ මිටියෙන් ගලකට ගැහුවාම ඒ ගල පුපුරන කොටත් අර සිද්ධියම සිද්ධ වෙනවා. දැන් එතන අමාරුව, කැක්කුම, වේදනාව, දුක කියලා හඳුනා ගන්නට කෙනෙක් හෝ දෙයක් හෝ sannivedana පද්ධතියක් නැති නිසා එතන ඒ දුක්ඛය මැනගන්නට විදිහක් නැති වෙන්නට පුළුවන්. දැන් Taman තුලත් එහෙම දැනගන්නට කෙනෙක් නැහැ. කෙනෙක් නැති වුණාට අපේ මොළය ස්නායු පද්ධතිය සහ සිත නිසා අර පීඩණය අප විසින් එහෙම නැත්නම් අපේ සිත විසින් හඳුනා ගන්න. ඒ හඳුනා ගන්නකොට තමයි අපි ඒක දුක් වේදනාවක් හැටියට සංජානනය කරගන්නේ. දැන් ගලට මිටියෙන් ගහනකොට ගලෙත් විභේදනයක් සිද්ධ වෙනවා. එතන පීඩනයක් ඇති වෙනවා. එතනත් අර වගේම ගැටලුවක් මතුවෙනවා. මතු වුණාට ඒක දුක්ඛය හැටියට එහෙම නැත්නම් දුක්ඛ වේදනාව හැටියට සංජානනය කරගන්නට විඥානයක් එහි නොපවතින නිසා අපිට ඒක sannivedanaya වෙන්නේ නැහැ. නමුත් ওই අවස්ථා දෙකේම එකම සිදුවීම සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේහි දුක්ඛ ලක්ෂණය යම්කිසි කෙනෙක් හඳුනාගත්තත් හඳුනා නොගත්තත් එය ඒ සංස්කාර ධර්මයන්හි ප්‍රකට වෙනවා. එතකොට මේ ස්වභාවය අපට හරියට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ මේ ප්‍රඥප්තියින්ගෙන් ඔබට ගිහිල්ලා මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම බිඳී යාම හරියට තේරුම් ගත්තොත්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි අනිත්‍ය හරියට තේරුම් ගන්නා ප්‍රමාණයට තමයි අපිට දුක්ඛ ලක්ෂණය ප්‍රකටව තේරුම් ගන්නට දකින්නට පුළුවන් වෙන්නේ. අනිත්‍ය ලක්ෂණය අපි හුඟක් දෙනා තේරුම් ගන්නේ ප්‍රඥප්තියින්හි අනිත්‍ය. නාම රූප ධර්මයන්හි එහෙම නැත්නම් පරමාර්ථ ධර්මයන්හි අනිත්‍ය තේරුම් ගන්නව වෙනුවට බොහෝ දෙනා ප්‍රඥප්තියේ අනිත්‍ය බව තමයි මූලික වශයෙන් වටහා ගන්නේ එයත් අපට අවශ්‍යයි වටහා ගැනීම. නමුත් එය මත පිහිටලා පමණක් අපට දුක්ඛය નિවරදිව අර්ථකථනය කරගන්නට පුළුවන් කමක් නැහැ. මොකද්ද ප්‍රඥප්තිය අනිත්‍ය කියලා කියන්නේ? මොකද්ද පරමාර්ථය අනිත්‍ය බව කියලා කියන්නේ? ප්‍රඥප්තිය අනිත්‍ය බව කියන්නේ උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් පීරිසියක් බිම වැටිලා බිඳුනොත් අපි කියනවා ඒක බිඳුන ඒක අනිත්‍යයි. ඇත්තට මොකද්ද එතන සිද්ධ වුනේ? පීරිසිය හැටියට අපි පනවාගත්තු සම්මුතියයි එතන බිඳෙන්නේ. ඒ ප්‍රඥප්තියයි බිඳෙන්නේ. එහෙම නැත්නම් අර රූප කලාපවල රූපයන්හි ඇතිවෙන අනිත්‍ය ලක්ෂණය පීරිසිය හැටියට තියෙද්දිත් ඒ අනිත්‍ය ලක්ෂණය එහි ක්‍රියාත්මක වුණා. පීරිසිය බිඳිලා කෑලි බවටපත් වුනහමත් ඒ අනිත්‍ය ක්‍රියාත්මක වෙනවා. අඛණ්ඩව ඒ අනිත්‍යතාවය ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපට අර පීරිසිය බිඳෙනකොට වැටහෙනවා යම්කිසි දෙයක් ඒ කුමක්ද අපි පනවාගත්තු ප්‍රඥප්තිය බිඳී යාමයි. දැන් මේක තව ටිකක් පැහැදිලි කරගන්නට පුළුවන් අපිට. අපි හිතමු හාල් පිටි ටිකක්. හාල් පිටි ටිකක් තියෙනවා. අපි ඒකට පැණි ටිකක් දාලා එකට එකතු කරලා ගුලි කරලා අග්ගලයක් හදනවා. දැන් මේ අග්ගල ගෙඩිය බිම වැටිලා කෑලි කෑලි වලට කැඩිලා යනවා. දැන් අපි කියනවා අග්ගලා ගෙඩිය අනිත්‍යයි. ඒක බිඳුණා. එතකොට දැන් අග්ගලා gediya කියලා කියන්නේ අපි ප්‍රඥප්තියක් හැටියට හදාගත්තු දෙයක්. ඇත්තට මෙතන තිබුණේ හාල් කුඩු ටික. පිටි ටික. එතකොට දැන් මේ අග්ගලේ කියන්නේ මොකද්ද? අප විසින් හදපු දෙයක්. ඒ අප විසින් හදපු දේ අප විසින් හදපු ප්‍රඥප්තිය තමයි විභේදණය වෙන්නේ. නමුත් සැබෑවට පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය කියලා කියන්නේ කොමක්ද? දැන් අර මූලික වශයෙන් තිබුණේ හාල් කුඩු එහෙම නැත්නම් හාල් පිටි ඒ හාල් පිටි තව දුරටත් බෙදුවෙන් පස්සේ ඕක ඇතුලේ බටහිර ලෝකයේ කියන හැටියට පරමාණු කියන தත්වයන් හමු වෙනවා. ඒකත් තව දුරට බෙදාගෙන යනකොට තමයි රූප කලාප කියන தත්වයන් හමු වෙන්නේ. ඒවත් තව දුරට බෙදලා ගත්තාම තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ රූප රූප හමු වෙන්නේ. අන්නේ රූප තමයි ඇති වුණු සැනින් බිඳී යන්නේ. එතකොට දැන් අර අග්ගලගෙඩිය බිම වැටුණු නිසානේ බිඳුනේ. බිම වැටෙන්නේ නැතුව තිබ්බනම් ඒක එහෙමම සෑහෙන වෙලාවක් තියෙන්න පුළුවන්. පීරිසිය බිම වැටුණු නිසානේ බිඳුනේ. බිම වැටුනේ නැත්තම් පීරිසිය බොහෝ කාලයක් ඒ විදිහට තියෙන්න පුළුවන්. නමුත් රූප ධර්ම, පරමාර්ථ ධර්ම එහෙම බිම වැටෙන්න ඕනේ බිඳෙන්න. තව කෙනෙක් විසින් මොකක්වත් කරන්න ඕන නැහැ ඒවා බිඳෙන්න. ඒවා බිඳෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන එසැනින්ම බිඳී යනවා. ඒ බිඳී යාම කියන එකත් එහිම ලක්ෂණයක්. හට ගැනීම කියන එකත් එහිම ලක්ෂණයක්. බිඳී යාමත් එහිම ලක්ෂණයක්. දැන් පීරිසිය නම් වැටුණු නිසානේ බිඳෙන්නේ. ඒක බිඳින්නට බාහිර උපක්‍රමයක් ක්‍රියාත්මක වුණානේ. අග්ගලගෙඩිය බිඳුනේ වැටුණු නිසානේ. එහෙම නැත්නම් ඒක තියනවානේ. නමුත් මේ පරමාර්ථ ධර්ම බිඳෙන්නට එහෙම බාහිර දෙයක උපකාරයක් හෝ බලපෑමක් තියෙන්නට ඕන නැහැ. එහි ස්වභාවය තමයි හටගත්ත වගේම සැනකින් බිඳෙනවා. දැන් අන්න ඒ යථාර්ථය තේරුම් ගත්තොත් තමයි මේ සංස්කාර ධර්මයන්ගේ අර නින්දිත වූ හිස් ගතිය. පළකට නැති ගතිය අපට හරියට වැටහෙන්නේ. එහෙම නැතිනම් අර ප්‍රඥප්තියේ අනිත්‍ය බව පමණක් වටහා ගත්තාම අපි උත්සාහ කරනවා ඒවා බිඳෙන්නේ නැතුව පවත්වා ගන්න. දැන් පීරිසිය පරිස්සම් කරගත්තා නම් බිඳෙන්නේ නැතුව සෑහෙන කාලයක් තියාගත්ත හැකිනේ. ඒතකොට ගයක්, දොරක්, ඉඩකඩම්, යාන වාහන මේවා කැඩෙන්න බිඳෙන්නේ නැතුව කාලයක් නඩත්තු කරගත්තන් පස්සේ බොහෝ කාලයක් තියාගන්නට පුළුවන්නේ. එහෙම තමයි අපිට හැඟෙන්නේ. එහෙම තමයි වැටහෙන්නේ. එනිසා අපට සංස්කාර ධර්මයන් අනිත්‍යයි අනිත්‍යයි කියලා කොතෙක් කිව්වත් කොතෙක් ඇසුවත් අපට නිට්ටයයි වගේ සංඥාවක් හැම විටම දැනෙනවා. ඇයිද නිට්ට සංඥාවක් දැනෙන්නේ? පීරිසිය ඊයේත් තිබුණා, අදත් තිබුණා, හෙටත් තියෙනවා. එතකොට මේ හදපු නිවස එදත් තිබුණා, අදත් තියෙනවා, තව බොහෝ කාලයක් තියෙනවා. පොළවට අල්ලලා තියෙන පිඟංගඩොල් ටික ඊයේ තිබුණු විදිහටම අදත් තියෙනවා, අද තිබුණු විදිහටම හෙටත් තියෙනවා. එතකොට එක්තරා නිත්‍ය සංඥාවක් අපට එන්නේ කුමක් නිසාද? ප්‍රඥප්තිය මත. එනිසා අපි ලෝකේ යථාර්ථය දකින්නට නම් මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරන්නට නම් ප්‍රඥප්තියෙන් ඔබට ගිහිල්ලා ප්‍රඥප්තිය බිඳලා අර නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය හරියට තේරුම් ගන්නට ඕන. අන්නේ අනිත්‍ය ලක්ෂණය හරියට තේරුම් ගන්න ගන්න පුළුවන් වෙන පුළුවන් වෙන තරමට තමයි දුක්ඛ ලක්ෂණය අපිට ප්‍රකට කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම අනිත්‍ය බව ප්‍රකට කරගන්නට බැරි වෙන්න හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඝන සංඥාව ඝන සංඥාව කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ඊටාම සූක්ෂමයි ඊටාම වේගවත් ඒ සියුම් බව සහ වේගවත් බව නිසා අපිට මේවා වෙන් කරගන්නට පහසු නැහැ එතකොට වෙන වෙනම ඒවාෙහි ඇති වෙන වෙනස්කම තේරුම් ගන්න පහසු නැහැ. සන්තති ඝන, සමෝහ ඝන, කෘත්‍ය ඝන, ආරම්මන ඝන කියන මේ ඝන සංඥාවන්ගෙන් වැහිලා තමයි අපිට දේවල් පේන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් ගිනි පෙනෙල්ලක් අරගෙන වේගෙන් කරකවනකොට ගිනි වලල්ලක් පෙනෙනවා. එතකොට අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ ගිනි වලල්ලක්. නමුත් ඇත්තට මෙතන ගිනි වලල්ලක් නැහැ ගිනි පුලිඟුවක් පමණයි. ඉතින් ගිනි පුළිඟුවක් පමණයි කියන එක අපිට වෙන් කරගන්න පුළුවන් වෙන්නේ අර ක්‍රියාකාරීත්වය කොහොමද ඇති වෙන්නේ කියලා හොඳට විශ්ලේෂණය කරලා බැලීමෙන්. අන්න ඒ වගේ තමයි මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සමූහ වශයෙන්, සම්පති වශයෙන්, ඒ වගේම කෘත්‍ය වශයෙන්, ආරම්මන වශයෙන් සිද්ධ වෙනකොට අපට එතන වෙන්කොට හඳුනාගත නොහැකි ගතියක් ඇති වෙනවා. අර ගිනි පෙනෙල්ලේ වේගවත් ක්‍රියාකාරීත්වය නිසා ගිනි වලල්ලක් පෙනුනේ කොහොමද? ගිනි පුලිඟුව එක් එක් තැන වේගවත්ව පිහිටනවා. ඒ හැම එකක් අතරම අතරතුරක් තියෙනවා. බෑ වේගය වැඩි වෙනකොට අතරතුර නොපෙනී යනවා. අන්තරය නොපෙනී ගිහිල්ලා ඒක ඝනව පෙනෙන්නට ගන්න එකක් විදිහට. ගරාදි සහිත රෝදයක් ගරාදි වෙන වෙනම තියෙන. ඒ අතර හිදසක් තියෙනවා. නමුත් ඒ රෝදය වේගෙන් කරකවනකොට අර ගරාදි අතර තියෙන හිස් ගතිය අපිට නොපෙනී ගිහිල්ලා ඒක ඇතුලෙන් අත දාන්නටවත් ගල් කැටයක් එහාට මෙහාට යවන්නටවත් බැරි මට්ටමට ඒ අතරතුර වෙනස් වෙනවා. එහෙම නැත්නම් පටු වෙනවා. වහාම එක් ගරාදියක් තිබුණු තැනට අනෙක් ගරාදිය පැමිණෙනවා. එතකොට මේ වේගවත් බව ඇති වෙනකොට අන්තරය ගිලිහි යනවා. අපිට එතකොට ඒක ඝන වස්තුවක් හැටියට තමයි දැනෙන්නේ. අන්නේ විදිහට මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය තමයි ඒවාෙහි සූක්ෂම බව සහ වේගවත් බව නිසා අපේ ඉන්ද්‍රයන්ට ගෝචර කරගන්නට පහසු නෑ. එතකොට තමයි අර ඝන සංඥාවන් නැති වෙන්නේ. සමෝහ ඝනයයි කියලා කියන්නේ එකට එකතු වෙලා තියෙනකොට ඔක්කොම එකක් හැටියට පෙනෙන. සන්තති ඝනයයි කියලා කියන්නේ එකකට පසුපස තව එකක්, ඒකට පස්සේ තව එකක් කියලා දාමයක් හැටියට බොහෝ වේලාවක් පවතින සන්තතිය අපට එකම දෙයක් හැටියට එකම ක්‍රියාවක් හැටියට අපට පෙනෙන්නට ගන්න. ඊළඟට කෘත්‍ය ගණය කියලා කියන්නේ එක කාර්යයක් සිද්ධ වෙනකොට නාම රූප ධර්ම බොහෝමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සියල්ලක් එකක් හැටියට පෙනෙනවා. ආරම්භන ගණය කියන්නේ අරමුණු ගන්නකොට සිද්ධ වෙන සමස්ත ක්‍රියාවලිය එක් සිද්ධියක් හැටියට අපට පෙනෙනවා. මේ විදිහට නාම රූප ධර්මයන්ගේ සූක්ෂම බව සහ වේගවත් බව නිසා ඒවා වෙන්කොට හඳුනාගත නොහැකිව ප්‍රඥප්ති වශයෙන් සමූහ වශයෙන් තමයි අපි ඒවා හඳුනාගන්නේ ඒ සමූහයේ ඇතිවෙන විභේදනය ප්‍රඥප්තියේ බිඳී යාම තමයි බොහෝ දෙනා අනිත්‍ය හැටියට හඳුනාගන්නේ එබඳු අනිත්‍යක් තේරුම් ගත්තයි කියලා දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගන්නට පහසු නැහැ. දුක්ඛ ලක්ෂණය ප්‍රකට කර ගන්නට නම් අර නාම රූප ධර්මයන් පරමාර්ථ වශයෙන් වෙන්කොටගෙන ඒවාෙහි සූක්ෂම වශයෙන් ඇතිවෙන බිඳී යාම. ඒ කියන්නේ ඒ බිඳී යාමට අමතර සාධකයක් අවශ්‍ය නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් සැනින්ම එය බිඳී යනවා. අන්න ඒ නිසයි දුක්ඛ කියලා කියන්නේ. කියන්නේ නින්දිත වූ හිස් ගතිය. එතර ගත යුතු කිසිවක්ම නැහැ. හටගත්තු සැනින් බිඳෙනවා නම් ඒ ඇතිවීම බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා. කවුද පෙළෙන්නේ? ඒ නාම රූප ධර්මයන්ම. වෙනත් පුද්ගලයෙක් පෙළෙනව නෙමෙයි. එතකොට ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන නිසා ඉපද බිඳී යන නිසා හේතු ප්‍රත්‍යයෙන් ජනිත වෙන නිසා ජනිත වී පදා පැවතීමේ ශක්තියක් ඒවට නැති නිසා මේ සංස්කාර ධර්මය දුක්ඛ කියලා හඳුන්වන්නේ. එතකොට මේක තමයි ආර්යයන් වහන්සේලා විසින් දකින දුක්ඛ ලක්ෂණය. ඒ සංකත බව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, බිඳී යන බව, පීඩණය, තන්තාපය කියන මේ ගති ලක්ෂණ ටික ආර්යයන් වහන්සේලා විසින් මේ සංස්කාර ධර්මයන් තුල දකින නිසා ඒවා දුක්ඛ ධර්ම කියලා හඳුනා ගන්න. ඒ තමයි දුක්ඛ ලක්ෂණය. දැන් අපි දුක තුන් ආකාරයකට සිහිපත් කළානේ. ඔය පළවෙනි කාරණයයි විස්තර කළේ පරමාර්ථමය වශයෙන් ගත්තහම මේ නාම රූප ධර්මයන්ගේ පවතින දුක්ඛ ලක්ෂණය. ඒක සංස්කාර ධර්මයන් පවතිනවා නම් ඊට ආවේනිකයි. ඒක අතික්‍රමණය කරන්නට බෑ සංස්කාර ධර්මයන් තියෙන තාකල් එය පවතිනවා. දැන් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අරහත්ත්වයට සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම උන්වහන්සේලාගේ ක්ලේශ දුක්ඛය අවසන් වෙනවා. නමුත් තවම උන්වහන්සේලාගේ පංචස්කන්ධයේ නාම රූප වශයෙන් පවතින නිසා ඒ නාම රූප ධර්මයන්ට ආවේනික වූ මේ කියන දුක්ඛ ලක්ෂණය පවතිනවා. ඒතර උන්වහන්සේලා දුකින් මිදුණා කියලා කියන්නේ ක්ලේශ දුක්ඛේනොයි මිදිලා තියෙන්නේ. මේ සංස්කාරයන්ගේ ස්වභාවික දුක්ඛ ලක්ෂණයෙන් උන්වහන්සේලාට මිදෙන්නට පුළුවන් වෙන්නේ පරිණිරවාණයට පත්වීමත් සමගයි. ඒ නිසා තමයි නිර්වාණය දෙආකාරයකින් දක්වන්නේ සෝපදිශේෂ පරිණිරවාණ සහ අනුපදිශේෂ පරිණිරවාණ. සෝපදිශේෂ කියලා කියන්නේ පංචස්කන්ධ නැමැති උපදීන් ඉතිරිව තියෙද්දි ක්ලේශ ධර්මයන් පමණක් අහෝසි කරනවා. එතකොට ක්ලේශ දුක්ඛය නැහැ. නමුත් සංස්කාර දුක්ඛය තවම ක්‍රියාත්මක වෙනවා. එතකොට සංස්කාර දුක්ඛය පැවතුණයි කියලා උන්වහන්සේලා මානසික පීඩාවක් විඳින්නේ නැහැ. ඒ ක්ලේශ දුක්ඛය අහෝසි කරලා තියෙන නිසා. කෙලස් ප්‍රහාණය කරලා නමුත් සංස්කාර ධර්මයන් හට ගන්නවා බිඳී යනවා ඒ හට ගැනීම බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් ඒ සංස්කාර ධර්මයන් පෙළෙනවා ඒ ගති ලක්ෂණ ටික හැමම ක්‍රියාත්මක වෙනවා පරිණිරවාණය දක්වා එතකොට ස්කන්ධ පරිණිරවාණය තමයි අනුපදිශේෂ පරිණිරවාණයයි කියලා හඳුන්වන්නේ මෙන්න මේ විදිහට අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන දුක්ඛ ලක්ෂණය සැපය තුලක් තියෙනවා සැප වේදනාව තුලත් දුක්ඛ ලක්ෂණය තියෙනවා දුක්ඛ වේදනාව තුලත් දුක්ඛ ලක්ෂණය තියෙනවා වේදනාවට පමණක් නෙමෙයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සමස්තය තුලම මේ දුක්ඛ ලක්ෂණය ප්‍රකට ඊළඟට දෙවනුවට අපි සිහිපත් කරපු කාරණේ තමයි කායික දුක්ඛ වේදනාව. ඒ කියන්නේ අපේ කය රළු නිසා ඒ කයට බාහිරින් යම්කිසි පීඩනයක් ඇති වුණා. පහරක් වැදුනොත් යමක් රළු විදිහට ස්පර්ශ වුනොත් ගින්නෙන් පිලිස්සුනොත් එබඳු අවස්ථාවල අපිට යම්කිසි දුක් වේදනාවක් ඇති වෙනවා ඒකත් ලෝකය ප්‍රධාන වශයෙන් දුක හැටියට හඳුනා ගන්නවා. ඒතට දුක් වේදනාව ඇතිවීම විවිධ කරුණු නිසා වෙන්නට පුළුවන්. වාතය කිපීම නිසා, පිත කිපීම නිසා, සෙම කිපීම නිසා, තුන්දොස් කිපීම නිසා ඒ වගේම ඍතු විපර්යාස නිසා බාහිර උපක්‍රමයන් නිසා ඒ වගේම තමන් වැරදි විදිහට කය පරිහරණය කිරීම නිසා ඒ වගේම සාංශාරික අකුසල කර්ම විපාක නිසා එතකොට දැන් අකුසල කර්ම විපාක නිසා ඇතිවෙන දුක්ඛ කායික දුක්ඛය අපට අකුසල කර්ම නොකර සිටීමෙන් වළක්වා ගන්නට පුළුවන්. හැබැයි අකුසල කර්ම වලක්වා ගත්තා වුණාට අපට අර වාතය කිපීම පිත කිපීම සෙම කිපීම ආදිය 100%ක් වළක්වන්නට පුළුවන් කමක් නැහැ. ඇයි ඒ? මේ කය සැකසিলা තියෙන්නම වාත පිත සෙම ආදිය නිසා. එතකොට මේ කායික දුක්ඛය කියන එකත් අපිට යම් යම් ප්‍රමාණයකට දැන් අර දුක්ඛ ලක්ෂණය අපට සංස්කාර ධර්මයන් පවතින තාක්කල් කොහෙත්ම වළක්වන්නට පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මේ කායික දුක්ඛ වේදනාව අපිට යම් යම් කොටස් වළක්වා ගන්න පාලනය කරන්න පුළුවන් 100%ක්ම ඒක නවත්ත ගන්නට බෑ. අකුසල කර්ම අවම කිරීමෙන් අකුසල කර්ම නිසා ඇතිවෙන දුක්ඛ වේදනාව අවම කරගන්න පුළුවන්. කය වැරදි විදිහට පරිහරණය කරන්නේ නැතුව නිවැරදි විදිහට පරිහරණය කරනකොට ඒ වැරදි පරිහරණය නිසා ඇතිවෙන දුක් වේදනාවන් අවම කරගන්න පුළුවන්. වාපිත්සෙම් සමනය කරගෙන අවශ්‍ය ප්‍රතිකාර ඖෂධ ඉරියව් පැවැත්වීම ආස්වාස ප්‍රස්වාසය ආහාර පාන මේවයින් නඩත්තු කරගන්නකොට යම් ප්‍රමාණයකට වාපිත්සෙම් විපරීත වෙලා ඇතිවෙන පීඩා අවම කරගන්න පුළුවන්. බාහිර උපද්‍රවයන්ගෙන් කය ආරක්ෂා කරගන්නකොට අපිට ඒ දුක් වේදනාවන් අවම කරගන්න පුළුවන්. නමුත් 100%ක් මේ වයින් අපි නිදහස් වෙනවායි කියන එක තීරණය කරන්නට පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? ලෝක ධර්මතා හැටියටම යම් තැනක සංස්කාර ධර්මයන් පවතිනවද? ඒ පවතින සෑම තැනකම අෂ්ටලෝක ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. ලාභාලාභ, යසායස, නිന്ദා ප්‍රශංසා, සැප දුක එතකොට අපි කොච්චර වළක්වන්නට හැදුවත් සංස්කාර ධර්මයන් පවතින තැන ඒ කායික පීඩාවන් ඇති වෙන්නට කරුණු පැමිණෙනවා. ඒක ਸਰව සම්පූර්ණයෙන් පාලනය කරන්නට පහසු නැහැ. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි අපි සිහිපත් කළේ මානසික දෝමනස්සය. එය සම්පූර්ණයෙන්ම අනවබෝධය නිසා ඇති කරගන්නා කාරණයක්. ඒ කියන්නේ දැන් සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය අවබෝධයේ තිබුණත් අනවබෝධයේ තිබුණත් ඒවා සියලු සංස්කාර ධර්මයන්හි ක්‍රියාත්මක වෙන්නා වූ ගති ලක්ෂණ. කායික දුක්ඛ වේදනාව අපට උපක්‍රම කරලා යම් ප්‍රමාණයකට අවම කරගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ස්වභාවිකව ඒවා ඉස්මතු වීමේ අවකාශ වැඩි. මානසික දුක්ඛයවත් මානසික දෝමනස්ය තනිකරම අනවබෝධය නිසා අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා අප විසින් ජනිත කරගන්නා වූ ක්‍රියාවලිය. එනිසා යම්කිසි කෙනෙකුට මේ ලෝකය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගත්තොත් ඒ මානසික දුක්ඛය මානසික දෝමනස්සය වහා දුරු කරගන්නට පුළුවන්. දැන් කෙනෙකුගේ මරණයේදී අභාවයේදී අපට ඇති වෙන්නේ කායික පීඩාවක් නෙමෙයි. ඒ වගේම අර දුක්ඛ ලක්ෂණය කොහොමද සංස්කාර ධර්මයන් තුල ක්‍රියාත්මක වෙනවා. ජීවත් වෙලා ඉන්න පුද්ගලයාගේ නාම රූප ධර්ම තුලත් ඒ දුක්ඛ ලක්ෂණ ක්‍රියාත්මක වුණා. මියගිය තනත්තාගේ රූප කලාප තුලත් අර දුක්ඛ ලක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඒවැ කිසි වෙනසක් නැහැ. දැන් අපට කෙනෙකුගේ අභාවයේදී ඇති වෙන්නේ තනිකරම ඒ දුක්ඛ ලක්ෂණය පිළිබඳ ගැටලුවකුත් නෙමෙයි. ඒ වගේම කායික දුක්ඛ වේදනාව පිළිබඳ ගැටලුවකුත් නෙමෙයි තනිකරම අපට තව කෙනෙකුගේ අභාවයේදී දුක හැටියට දැනෙන්නේ මානසික දෝමනස්ය. ඒ මානසික දෝමනස්ය ඇති වෙන්නේ එතනදී කුමක් නිසාද? පැමිණෙන අරමුණ ප්‍රතික්ෂේප කිරීම. ඒ අරමුණ පිළිගන්නට සූදානම් නැහැ. ඒ සංස්කාර ධර්මයන් අපි සම්මත කරගෙන හිටියා මගේ දරුවා මගේ දියණිය මගේ ස්වාමියා මගේ බිරිඳ මගේ මව මගේ පියා ආදී වශයෙන් අපි සම්මත කරගෙන ඉන්නවා ඒ සම්මුතිය බිඳී ගිය තැන අපි ඒක පිළිගන්නට සූදානම් නැහැ. අර පීරිසිය හැටියට අපි හිතාගෙන හිටිය එක බිඳුනහම සම්මුතියයි බිඳුනේ කියන තැන වටහා ගන්නව වෙනුවට පීරිසිය බිඳුනා කියන තැනින් අපි ගන්නවා. එතකොට මේ පීරිසිය කියන එක එහෙම තිබිය යුතුයි ඒක ආරක්ෂා කරගත යුතුයි ඒක හැමදාම තිබිය යුතුයි ඒක අපට ප්‍රයෝජනයි කියලා හිතපු නිසා ඒකේ බිඳියාම අපට පීඩාවක් අර අග්ගලගෙඩිය මම පරිස්සමින් හදාගත්තා ඒක රසයි ඒක කන්න පුළුවන් පස්සේ කන්න තියාගන්න ඕන කියලා අපි හිතපු නිසා තමයි ඒක බිම වැටුනහම බිඳී ගියාම අපට අමාරුවක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් එහි පවතින දුක්ඛ ලක්ෂණ නිසා නෙමෙයි. ඒ පිළිබඳව අපි ඇති කරගත්තු ප්‍රඥප්තිය බිඳී ගියා අහෝසි වුණා. ඒකට මම කැමති නැහැ. ඒ නිසා අපිට මානසික දෝමනස්යන් හටගන්නේ මානසික දුක්ඛය හටගන්නේ අනවබෝධය නිසාමයි. එනිසා මේ අවස්ථා තුන අපට අනුක්‍රමයෙන් වටහා ගත්තොත් මුලින්ම අහෝසි කරගන්නට පුළුවන් කාරණේ තමයි එහෙම නැත්නම් ਸਰව සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නට පුළුවන් කාරණේ තමයි මානසික දුක්ඛය. මානසික දුක්ඛය දුරු කරන්නට නම් අවිද්‍යාව වෙනුවට විද්‍යාව, තෘෂ්ණා උපාදානය වෙනුවට ඒවාෙහි නොයල්ම නොබැඳීම අවබෝධය තුලින් ජනිත කරගන්න ඕන. අවබෝධය තුලින් ඒවා මතු කරගන්නා මතු කරගන්නා ප්‍රමාණයට තමයි අපිට මානසික දුක්ඛය අඩු කරගන්නට පුළුවන්. යම් කෙනෙක් ਸਰව සම්පූර්ණයෙන්ම අවිද්‍යාව ප්‍රහාණය කළොත් තෘෂ්ණා උපාදානය දුරු කළොත් ඒ රහතන් වහන්සේට මානසික දුක්ඛය එතෙන් පටන් අහෝසි. ඒ කියන්නේ මානසික වශයෙන් උපදවා ගන්නා මේ දුක් වේදනාව උන්වහන්සේට එතනින් එහාට නැහැ. නමුත් උන්වහන්සේට තවදුරටත් පවතිනවා කායික දුක් වේදනා. අර වාපිත්සෙම් කුපිත වීම නිසා, බාහිර උපක්‍රම නිසා මොගලන් හාමුදුරුවන්ට හොරු තලලා අස්ති බිඳිනකොට උන්වහන්සේට දුක් වේදනාව මතුවෙනවා. තාංසාරික අකුසල කර්මයේ හේතු වෙනුත් ඒ වගේම අර අසත්පුරුෂයන්ගේ පැලීම පිළීම නිසා උන්වහන්සේට දුක් වේදනාව මතුවෙනවා. බුදුරජාණන් වහන්සේට ලේ අතිසාර රෝගය මතුවෙනකොට පිටේ කැක්කුම හිසේ කැක්කුම මතු වෙනකොට වාතාබාධ මතු වෙනකොට උන්වහන්සේට ඒ කායික දුක් වේදනාව දැනෙනවා. ඉතින් ඒක අපට උපක්‍රමශීලීව යම් ප්‍රමාණයකට අවම කරගන්නට පුළුවන්. ජීවත් වෙන තාක්කල්. නමුත් මුලින්ම කියපු සංඛාර දුක්ඛය ස්කන්ධ පරිණිරවාණය දක්වා කිසිවෙකුට අතික්‍රමණය කරන්නට පුළුවන් කමක් නැහැ. මෙන්න මේ විදිහට මේ දුක කියලා කිව්වහම එකම අර්ථයකින් නෙමෙයි ලෝකයේ විවිධ අර්ථයෙන් දුක කියන එක භාවිතයට ගන්නවා ප්‍රධාන වශයෙන් අපි ධර්මානුකූලව මේ අවස්ථා තුන තේරුම් ගන්නට ඕන සංස්කාර ධර්මයන්ගේ ආවේනික දුක්ඛ ලක්ෂණයක් පවතිනවා කායික වශයෙන් අපට අත්විඳින්නට පුළුවන් වෙන දුක්ඛ වේදනාවක් තියෙනවා මානසික වශයෙන් අප විසින් ගොඩනගා ගන්නා වූ දුක්ඛ වේදනාවක් හෝ දෝමනස්යක් පවතිනවා මේ සියල්ලක්ම පොදුවේ දුක්ඛ කියන වචනයෙන් තමයි හඳුන්වන්නේ. නමුත් මේ එක් එක් දුක්ඛයන් එක් එක් ස්වરૂපෙහි ක්‍රියාත්මක වෙනවා. ඒවා තේරුම් ගත්තොත් තමයි අපිට ඒවා වෙනස් කරගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට අද මාතෘකාවේ දෙවැනි කොටස තමයි මම. මම කියලා කියන්නේ දැන් අපි මෙතෙක් වෙලා මේ මුල් කොටසට අපි වැඩි වෙලාවක් ගත්තේ ඒ ටික පැහැදිලි කරගත්තාම ඊටු සියල්ලම අපට පැහැදිලි කරගන්න බොහොම පහසුයි. මේ සංස්කාර ධර්ම, නාම ධර්ම, රූප ධර්ම ඊටාම සූක්ෂමයි වේගවත් වහා ඇති වෙලා බිඳී යනවා. එහෙම බිඳී යනකොට එතන මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මම කියලා, පුද්ගලයෙක් කියලා, සත්වයෙක් කියලා, ආත්මයක් කියලා ගත හැකි කිසිවක් නැහැ. ඒ ගත හැකි කිසිවක් නැති වුණාට මේවාෙහි සූක්ෂම බවත් වේගවත් බවත් නිසා අර ඝන සංඥාවෙන් වැසී යන නිසා මෙතන එක්තරා දෙයක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා වගේ ගතියක් අපට දැනෙනවා. දැන් පීරිසිය කියලා ගත්තහම එතන ෂණයක් ෂණයක් පාසා බිඳි බිඳි යන රූප කොටාස ටිකක් පවතින්නේ. හැබැයි ඒ ටික එකවර සියල්ල හොසි වෙන්නේ නැහැ. එහි රූප කොටාස බිඳෙනකොට තවත් රූප කොටාස ජනිත වෙනවා. එතකොට එහි වෙනසක් පේන්නේ නැහැ. අපේ කය ගත්තහම රූප කොටාස බිඳී යනකොට තවත් රූප කොටාස ජනිත වෙනවා. සිත බිඳී යනකොට තවත් සිතක් ජනිත වෙනවා. එතකොට මෙහි වෙනසක් නොපෙනේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ලෝකේ ජනගහණය එක දවසකට ලක්ෂ ගණනක් මැරෙනවා. මැරුණා වුණාට ලෝකේ මිනිස්සු අඩු වෙන බවක් පේන්නේ. ඇයි? ඒ මැරෙන ප්‍රමාණය වගේම උපදිනවා. එතකොට නාම ධර්ම රූප ධර්ම බිඳි බිඳි ගියාට එකවර හොසීමක් පෙරෙන්නේ නැත්තේ ඒ වගේම යලි යලිත් නාම රූප ධර්ම ජනිත වෙන නිසා මේ ක්‍රියාවලිය අතිශයින් සූක්ෂමව සිද්ධ වෙනකොට ඝන සංඥාවෙන් වැසී පවතින නිසා අපට ප්‍රඥාවෙන් විශ්ලේෂණය කරගත්තේ නැතිනම් මෙතන සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් කියන සක්කාය දිට්ඨිය බැස ගන්න. පවතින්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පරම්පරාවක්. ඒවා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙවි බිඳී යනවා. නමුත් එහි සූක්ෂම බව සහ වේගවත් බව නිසා මෙතන සත්වේක්‍ය පුද්ගලේක්‍ය ආත්මයක්ය කියන දෘෂ්ටිය දැස ගන්නවා ඒ වගේම අස්මිමානය දැස ගන්න. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙනවා සෝවාන් මාර්ගඥානෙ. එතනින් පස්සේ සක්කාය දිට්ඨියක් නැහැ. කියන්නේ සත්වේක්‍ය පුද්ගලේක්‍ය කියන මේ ස්වභාවය නැහැ. නාම රූප ධර්මයන් ඇතිව වහා බිඳී යනවා කියන මේ යථාර්ථය වැටහෙනවා. හැබැයි සෝවන් ඵලයටපත් වුණා වුණත් අස්මිමානය අරහත්ත්වයටපත් වෙනකන් තියෙනවා. අස්මිමානය කියලා කියන්නේ මම කියන සංඥාව. මේ මම කියන සංඥාව කොහොමද ඉතුරු වෙන්නේ? සත්වයේ පුද්ගලයක ආත්මයක් නැහැ කියන බව අවබෝධ වුණාට පස්සෙත් කොහොමද මම කියන සංඥාව ඉතුරු වෙන්නේ? වෙනතුනේ සත්ත්ව පුද්ගල ස්වභාවය තියෙන තාක්කල් අස්මිමානය වඩා බලවත්ව ඇති වෙනවා. හැබැයි සත්පුද්ගල ස්වභාවය දුරු වුණාට පස්සෙත් එක්තරා ප්‍රමාණයකින් සූක්ෂම වේය ක්‍රියාත්මක වෙනවා කොහොමද? දැන් Taman තුල පවතින යම් යම් ಗುಣ. ඒ ಗುಣධර්ම කොහොමද හඳුනාගන්නේ? දැන් මා ළඟ මෙන්න මේ ගුණය තියෙනවා. එහෙම නැත්නම් මෙහි මේ පංචස්කන්ධයේ මේ ගුණය තියෙනවා කියලා ගන්නකොට ඒ පංචස්කන්ධය Taman හැටියට අනෙකුත් පංචස්කන්ධයන් අනුන් හැටියට සංසන්දනය කරන ගතිය වෙන් කරගන්නා ගතිය එතකොට ගුණය තියෙන තැන ගුණාත්මකව හඳුනා ගන්නවා දුර්ගුණය තියෙන තැන දුර්ගුණය හැටියට හඳුනා ගන්නවා හැබැයි මේ ගුණය තියෙන්නේ Taman ඇසුරු කරන මේ පංචස්කන්ධය තුල නම් එය මම හැටියට අනුන් ළඟ ඒබඳු දෙයක් නැතිනම් ඒ අනුන් හැටියට මෙහෙම වෙන් කරගන්න මනින සංසන්දනය කරන ගතිය අර මානය නැමැති ක්ලේශය පවතින තාකල් පවතිනවා. ඒ නිසා ප්‍රතඥයා තුල පවතින ස්වභාවයෙන් ආරයන් වහන්සේ තුල අස්මිමානයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රතඥයාට සක්කාය දිට්ඨියෙන් තහවුරු වෙච්ච අස්මිමානයක් පවතින. ඒ නිසා ඒක බලවත්. ඒ නිසා මම කියන සංඥාව ගත්තාම මට සාපේක්ෂව තමයි ලෝකේ සමස්තය දිහා බලන්නේ. ඒතර මම කියලා කෙනෙක් නැති වුණාට අපි මම කියලා සම්මත හදා ගන්නවා. කොහොමද? මම නම් ඔය බොරුවට කැමති නැති කෙනෙක්. මම නම් සත්‍යවාදී කෙනෙක්. මම නම් සිල් රකින්න කෙනෙක්. මම නම් ಗುಣධම් වඩන කෙනෙක්. මම ඔය සද්ද බද්ද වලට එච්චර කැමති නෑ. මම නිහඬ බවටයි කැමති. දැන් මේ හොඳ ගතිගුණ ගැන තමයි කතා කරන්නේ. නමුත් ඒ සියලුම හොඳ ගතිගුණ වලින් පෝෂණය කරගන්නේ, නිර්මාණය කරගන්නේ කාවද? මම එතකොට මගේ ළඟ මෙන්න මේ දුර්වලකම් තියෙනවා. ඉතින් එහෙම තමයි මගේ හැටි. ඒක කාටවත් වැඩක් නැහැ. මම එහෙම තමයි. මම ඉතින් ටිකක් දඩබ්බරයි තමයි. මම ටිකක් හිතුවක්කාරයි තමයි. මම එහෙම කාටවත් නැවෙන જાතිය මිනිහෙක් නෙමෙයි. එතකොට දැන් මේ යම් යම් දුර්වලකම් ඒවා පාදක කොටගෙනත් අර මම කියලා එක්කෙනෙක්ව නිර්මාණය කරනවා. එතන සක්කාය දිට්ඨිය වෙනම කාරණයක්. මේ නාම රූප ධර්ම සත්ව පුද්ගල වශයෙන් ගන්නා ගතිය එකක් මේ නාම රූප ධර්මයන්ගේ ගති ලක්ෂණ අනුව එය මමායනෙන් සංසන්දනාත්මකව ගන්නා ගතිය තවත් එකක්. ප්‍රතඥයාට මේ දෙක එකට බද්ධ වෙලා තහවුරු වෙලා පවතිනවා. සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා. දුරු වුණා වුණත් අර අස්මිමානේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මම කියලා හඳුන්වන්නේ ප්‍රතඥයාට ඔය කියන සක්කාය දිට්ඨියත් අස්මිමානයත් දෙකම මම හැටියට ප්‍රතඥ සත්‍යය තුළ ක්‍රියාත්මක වෙනවා ආරයන් වහන්සේට ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වුණු තැන ඉඳලා අරහත්ත්වයටපත් වෙන තෙක් උන්වහන්සේලාට අස්මිමානේ තා සූක්ෂම හැටියට මම කියන ස්වરૂපයෙන් උන්වහන්සේලාගේ මනසෙහි තා සූක්ෂම විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට ප්‍රතඥයා මේ කියන සක්කාය දිට්ඨිය සහ අසුමිමානය දෙකෙන්ම තහවුරු කරගෙන එහෙම නැත්නම් උපාදාන කරගෙන පවතින නිසා මම කැමති විදිහට ලෝකයේ දේවල් වෙන්නට ඕන කියලා ලෝකය පිළිබඳ සම්මුති සංකල්ප ගොඩනගා ගන්නවා පුද්ගලයෙකුගේ අභාවය මම කැමති නැතිනම් එතෙන් පටන් ඒකත් එක්කලා ගැටෙනවා හැපෙනවා වික්ෂිප්ත වෙනවා එතකොට තමයි මානසික දුක්ඛය හටගන්නේ සක්කාය දිට්ඨියෙන් දේවල් උපාදාන කරගන්නකොට රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන දැන් දරුවා කියලා ඒ දරුවා පිළිබඳව හිතපු දේ, කල්පනා කරපු දේ සියල්ලක් අපි උපාදාන කරගෙන ඉන්න තාක්කල් දරුවා මිය ගියා කියලා හිතනකොට අර ගොඩනගාපු සංකල්ප ඒ වගේම මනෝභාවයන් සැලසුම් ඒ සියල්ලටම පිහිටන්නට තැනක් නැති වෙනවා. එතකොට අපිට මානසික අමාරුවක් දැනෙනවා. ඒක තමයි දෝමනස්ස. ඒක තමයි අපි මානසික දුක හැටියට හඳුන්වන්නේ. ඒතකොට මානසික දුක නිර්මාණය වුනේ අපි අර රූප වේදනා සංඥා සංඛාරයන් උපාදාන කර ගැනීමත් එක්කලා. එතකොට එතන තිබුණේ නාම රූප ධර්ම ටිකක් පමණයි. එය ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒතකොට මරණයටපත් වුණා කියලා කියන්නේ සම්මත වශයෙන් අපි හදාගත්තු ප්‍රඥප්තිය බිඳී යාමයි. නමුත් ඒ නාම රූප ධර්මයන්ගේ ඇතිව නැති වී යාම ජීවත් වෙලා ඉඳද්දි සිද්ධ වුණා මරණය මොහොතෙත් සිද්ධ වුණා දැනුත් සිද්ධ වෙනවා කියන යථාර්ථය දකින්නට පුළුවන් නම් අපිට ඒ මම මුල් කොටගෙන මම කැමති විදිහට ලෝකේ දකින්න පටලැවිල්ලෙන් නිදහස් වෙන්නට පුළුවන් ඊළඟට මාත්‍රකාවේ තුන්වෙනි කාරණය තමයි ලෝකය ලෝකය කියලා එතකොට හඳුන්වන්නේ ප්‍රඥප්ති ලෝකය පරමාර්ථ ලෝකය පරමාර්ථ ලෝකය කියලා කියන්නේ නාම රූප. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය. ඒතර ඒවා ලෝකයේ තුල विद्यमान වෙනවා. ඒවා තමයි පරමාර්ථ ලෝකය. ප්‍රඥප්ති ලෝකය කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන් ඇසුරු කොටගෙන එහෙම නැත්නම් මේ පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය මත අපි විසින් දේවල් ප්‍රඥප්ති හැටියට ගොඩනගා ගන්න. දැන් අර හාල් පිටි ටිකක් තිබුණා, පැණි ටිකක් තිබුණා. එතකොට ඒවා හාල් පිටි කියලා සම්මත කරගත්තෙත් අපේ ප්‍රඥප්තිය. පැණි කියලා සම්මත කරගත්තෙත් අපේ ප්‍රඥප්තිය. එහෙම නැත්නම් හාල් පිටි කියලා ගත්තේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජ. ඔය රූප කලාප ටිකක් තමයි තියෙන්නේ. ඒතර පැණි කියලා ගත්තෙත් මොනවද? ඒත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජ. ඒ ටික එකතු කරලා ගුලි කරනකොට ඒක අග්ගලයක් කියලා ගත්තේ ඒත් ප්‍රඥප්තිය. ඒකට හාල් පිටි කිව්වෙත් ප්‍රඥප්ති, පැණි කිව්වෙත් ප්‍රඥප්ති, අග්ගල කිව්වෙත් ප්‍රඥප්ති. ඒ සියල්ලම ප්‍රඥප්ති ලෝකයයි. නමුත් ඒව තුල තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා ඒ පරමාර්ථ ලෝකයයි. ඒතර ලෝකය ওই විදිහෙන් ප්‍රඥප්ති සහ පරමාර්ථ වශයෙන් දෙආකාරයකින් අපි වටහා ගත යුතුයි පරමාර්ථ ලෝකය සූක්ෂම හැටියට ක්‍රියාත්මක වෙනවා ප්‍රඥප්ති අපේ අපිට කැමති හැටියට ලෝක සම්මුතියේ හැටියට අපි ගොඩනගන්න. එතකොට අද මාත්‍රකාවේ හතරවෙනි කොටස අතරමං වීම. එතකොට අතරමං වීමේ මොනෝ මතද ඔය කියන ප්‍රඥප්තිය සහ පරමාර්ථය අතර අපි අතරමං වෙනවා. පරමාර්ථය වටහා ගන්නට උත්සාහ කළාට තවම අපට ප්‍රඥප්තියෙන් මිදෙන්නට බෑ. ඝන සංඥාවෙන් වැසී පවතිනවා. මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය අපි භාවනා කරන්නට උත්සාහ කරනකොට සිහිය පිහිටුවා ගත්තාම ප්‍රඥාව පිහිටුවා ගත්තාම නාම රූප ධර්මයන්ගේ සියුම් ස්වභාවය ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට වෑයම් කරනවා. හැබැයි හැම විටම අපට ඒ මානසිකාරය පවත්වන්නට නොහැකි වෙනකොට සම්මත ලෝකයේ සම්මුති වලට යලිත් අපි පැමිණෙනවා. මේ මගේ පුතා ආ පුතා මැරුණා නේද? හදිස්සියම නේද මැරුණේ? බලාපොරොත්තු වෙච්ච නැති වෙලාවක නේද මැරුණේ දැන් අන් අය විසින් අපිට සම්මුතිය සිහිපත් කරලා දෙනවා නැවත නැවත ප්‍රඥප්තිය මතු කරනවා අනේ මේ හොඳට උස මහතට හිටපු දරුවා නේද මේ මැරිලා වැටුනේ එකපාරට දැන් අන් අය විසින් ප්‍රඥප්තිය මතු කරනවා එතකොට මේ පුතා නේද එතකොට දුවත් මැරුණා නේද එතකොට මේ විදිහට අන් අය විසින් සම්මුතිය සිහිපත් කරනවා ඒ සිහිපත් කරනකොට අර අපි කොයිතරම් තවම ਸਰව සම්පූර්ණයෙන් අපි කෙලස් නසලා නැතිනම් අර නාම රූප වශයෙන් ඒවාෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපි කොතෙක් මේවා සූක්ෂමව දකින්න උත්සාහ කළත් යලි අන්නය විසින් සම්මුතිය ප්‍රඥප්තිය මතු කරනකොට සහ අප විසින්ම මේ පංචස්කන්ධයන් සම්මුති වශයෙන් ප්‍රඥප්ති වශයෙන් ග්‍රහණය කරගෙන ඉන්න ස්වභාවයන් විටින් විට අවදි වෙනවා විටින් විට මතු වෙනවා එතකොට අපි පරමාර්ථය සහ ප්‍රඥප්තිය අතර දෝලණය වෙන ගතියක් ඇති එතකොට පරමාර්ථ වශයෙන්ම මේක දකින්නට තවම අපි 100%ක්ම කෙලස් නැසලා නැහැ. ප්‍රඥාව සිහිය අවදි කරගත්තු තැනයි අපි ඒක දකින්නේ. සම්මුතිය කියන එක දීර්ඝ කාලයක් සසරේ ඇබ්බැහි කරගත්තු, උපාදාන කරගත්තු දෙයක්. එතකොට මේ දෙක අතර අපි දෝලණය වෙනකොට කොතනද රැඳෙන්නේ කොතනද පවතින්නේ කොතන කොයි විදිහටද සිටිය යුත්තේ කියන එකත් එක්කලා අපි බරපතල අර්බුදයකට පැමිණෙන්නට පුළුවන්. ඒ වගේම අපි දන්නා දේ සහ ඉන්නා තන අතර පරතරය. ඒ කියන්නේ අපි බණ අහලා, දහම් කරුණු ගැන ගැඹුරින් සිතලා, දහම් පොතපත කියවලා ඒ පිළිබඳව ඇති ඇති කරගත් පරිචයත් එක්කලා අපි දන්නා දේ ගොඩක් පුළුල්. හැබැයි ඉන්නා තැන ඊට වඩා ප්‍රාථමික වෙන්නට පුළුවන්. ඉන්නා තැන කියලා කියන්නේ සැබවින්ම අපේ මනස අපි පුහුණු කරලා තියෙන ප්‍රමාණය. අපි දැනට ඉන්නේ පතජන ස්වභාවය තුල නම් අපි දන්නා දේ සමහරට සෝවාන් ඵලයත් ඉක්මවා යන්නට තරම් ධර්ම කාරණා අපි දන්නවා වෙන්නට පුළුවන්. අරහත්ත්වය ගැනත් අපි දන්නවා. පරිණිරවාණය ගැනත් අපි දන්නවා. ඒ සියල්ල ගැන දන්නවා. හැබැයි අපි ඉන්නේ ප්‍රතඥන ස්වභාවයේ නම් ඒ දන්නා දේ සහ ඉන්නා තැන අතර පරතරය තුල අපි දෝලණය වෙනවා, අතරමං වෙනවා. එතකොට මේ සංස්කාර ධර්මයන් පිළිබඳව ඇලෙන්නට ඕනේ නැහැ මේ නාම රූප ධර්මයි ඇති වෙලා නැති වෙන්නේ කියන බව අපි දන්නවා. දන්නවා වුණාට තමන්ගේ මනස එතන පිහිටුවා ගන්නට තරම් පුහුණු කරලා නැතිනම් ඒ දන්නා දේ සහ ඉන්නා තැන අතර දෝලණය වෙනවා. මෙන්න මේ විදිහට තමයි දුක මම ලෝකය අතර අපේ හැම විටම අතරමං වෙන්නේ. ඉතින් මේ කාරණා සිහියෙන් නුවණින් වටහාගෙන ප්‍රඥප්තිය මතම එල්බගෙන ලෝකය පිළිබඳව සිතනවා වෙනුවට තමන්ට සංජානනය වෙන දුක්ඛයම දුක්ඛයයි කියලා තමන්ට දුක වැටහුණයි කියලා සිතන ස්වභාවයෙන් ඔබට ගිහිල්ලා ආර්යයන් වහන්සේලා දුක දකින්නේ කෙසේද?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 පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ආශිර්වාද කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන්න. හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක්. ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා.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 කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිදු කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද චන්ද්‍රානි හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාටම සුවසේ ගුණ නුවණ වඩන්නට අවශ්‍ය කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය නොමදව වර්ධනය වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවන් සරණයි